මැතිවරණ කොමසාරිස්තුමත් පසුගිය දහවන දිනතිව ලිපියක් මගින් එම අපේක්ෂකයාට දන්වා තිබෙනවා සියලුම ප්‍රචාරක දැන්වීම් ඉවත් කරගන්නා ලෙසට නමුත් අද දින වෙනතුරුත් ඒවා කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම දකින්නට ලැබෙනවා අද දින පොලිසිය විසින් ඒවා සියල්ල ඉවත් කර දැමීමට කටයුතු සිදු කරනවා